ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ ගොඩකෙවල ශ්‍රී මහින්ද මහ විහාරාධිපති ශාමෝපාලි වංශික මහානිකායි මල්ලතු පාර්ශවී සබරගම පළාතේ අධිකරණ සංඝනායක රත්නපුර දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලී ගරු ලේකකාධිකාරී සමස්ත ලංකා පරිවිනාධිපති කෘත්‍යාධිකාරී සංගමී ගරු සභාපති ශාස්ත්‍රපති පඬිත් පූජ්‍යපාද කෝම්පිටියේ ශ්‍රී සුසීල ස්වාමීන්ද්‍රයන් වහන්සේ. කෞර්ණ්‍ය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය අද ධර්මදේශනාවෙන් පහදා දෙන්නට. ජාතකතා පුත් වහන්සේගේ රාජෝවාද ජාතක කතා වස්තු ඇසුරින් අද ධර්මානුශාසනාව පුරුත් වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය මගින් ප්‍රචාරය කරනු ලබන ධර්මදේශනාව ශ්‍රවණ දීමටයි ධර්මය දුර්ලභ දෙයක් ඒ වගේම ධර්මය වටිනා දෙයක් මිනිසාගේ ජීවිතය ධර්මයේ තුලින් තමයි හැදගැහෙන්නේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා මේ මිනිස්යයි කියන පුජ්‍යලයා සමාජයත් එක්ක ඉවසීමෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් සහජීවණයෙන් වැඩ කරන්න පුළුවන් පුජ්‍යලයක් බවට පත්කලේ ධර්මයේ තුලින් මේ මනුස්ස රූපේ තුලින් යකෙක් නිර්මාණය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් භූතයෙක් නිර්මාණය වෙන්නත් පුළුවන්. ප්‍රේතෙක් නිර්මාණය වෙන්නත් පුළුවන්. තිරිසනෙක් නිර්මාණය වෙන්නත් පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ මනුස්ස රූපයේ තුලින් සමාජගත කරන්න නිර්මාණය කරන්න බලාපොරොත්තු උනේ මේ සමාජයට හිතකර ගහකොළට හිතකර ස්වාභාවිකත්වයට හිතකර සතාසිව්පාවට හිතකර කරුණාව මෛත්‍රිය ඇති සහජීවණයෙන් ජීවත් වෙන්න පුළුවන් මිනිස්සෙක් සත්පුරුෂයෙක් තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ තුලින් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක ඊටාම හොඳ <clears throat> පාඩමක් දෙමව්පියන්ට දරුව හදන වඩන දෙමව්පියෝ තමන්ගේ නිවසෙන් තමන්ගේ දරුව හැටියට සමාජගත වෙන්නට ඕන කරන්නේ අර වගේ යක්ෂයෝ රාක්ෂයෝ භූතයෝ එහෙම නැත්නම් තිරිසන් පුජ්‍යලෝ වගේ අය නෙවෙයි සත්පුරුෂ මිනිස්සු තමයි සමාජයේට දෙමව්පියන්ගෙන් ඒ ගෙවල් වලින් දායක වෙන්න ඕන. ඒ සඳහා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගුරු කොටගෙන උදව් කරගෙන ඒ තමන්ගේ දරුවෝ හදා ගන්න පුළුවන්. තමන්ගේ ගති පැවතුම් ටික හදා ගන්න පුළුවන්. තමන් කය වචනයෙන් නිවැරදි වූ ඍජු ප්‍රතිපත්ති තියෙන නිහතමානී වූ එවැගේම <clears throat> මනසින් පිරිසිදු මනසක් ඇති පුජ්‍යලයේ කැටියට මේ සමාජයේ වැඩ කරනවා නම් ඒ පුජ්‍යලයා ප්‍රියමනාප පුජ්‍යලයේ කැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තම වගකීම ඉටු කරන පුජ්‍යලයේ අත්තනෝ කම්ම කුබ්බානං සංජනෝ කුරුතේ පියං තමාගේ වගකීම හරියට ඉෂ්ට කරනවා නම් ඔහු ප්‍රියපුජ්‍යලයක් වෙනවා සමාජයට ප්‍රියමනාප දරුවෝ නිසා අප්‍රිය වෙච්ච මව්පියෝ වෙන්නේ නැතුව ඒ වගේ මව්පියෝ නිසා අප්‍රිය වෙච්ච දරුවෝ බවට පත් වෙන්නේ නැතුව ඒ වගේම රටවාසීන් නිසා අප්‍රමාදයට පත්වෙච්ච රාජ්‍ය නායකයෝ බවට පත් වෙන්නේ නැතුව රාජ්‍ය නායකයෝ නිසා රටවාසීන් අප්‍රමාදයට පත් වෙන්නේ නැතුව කටයුතු කරන්න මේ ධර්මය හොඳම ඖෂධයක් හොඳම මාර්ගදේශනයක් ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන්න අවදියෙන් සිහියෙන් ධර්ම ශ්‍රවණය කරලා ඔබේ වගකීම කුමක්ද කියලා තේරුම් ගන්න ඔබේ වගකීම මොකක්ද කියන එක තේරුම් ගන්න. ඒ වගකීම හරියට ඉෂ්ට කරන්න ඔබ හැම දිනම අදිස්ථාන කරගන්න. ධර්ම ශ්‍රවණේ පිනක් ධර්ම ශ්‍රවණයෙන් ලැබෙනා වූ පින් ඔබට මෙලව සහ පරලව දියුණුව සඳහා හේතු භූත වෙනවා. ඒ නිසා මෙලවත් පරලවත් යහපත සලසාගෙන කෙලවර උතුම් අමා මහා නිවන් සප සඳහාම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ධර්ම ශ්‍රවණේ කරන්න. අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කළේ කාටත් පළපුරුදු නිතර ඇහෙන ගාථා පාඨය. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්තියේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ කලට වැසි වැහි වසි වසීවා කලට වැසි වසිත්වා ඒ වගේම ශස්්‍ය සම්පත් ගොවිතැන් ආදී මේ සම්පත් වර්ධනය වේවා ගොවිතැන් සමුකාර වේවා ශස්්‍ය සම්පත් දියුණු වේවා ඒ වගේම රජවරු දැහැමි වේවා රජවරු දැහැමි වේවා. ඒ වගේම කවුරුත් සතුටටපත් වෙලා සෞභාග්‍ය වාසනාව සැලසේවා කියන මේ ප්‍රාර්ථනාව තමයි මේ මේ ගාථාවේ ප්‍රකාශ වෙන්නේ. මේක සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. මේකට හොඳම උදාහරණේ තියෙනවා අපේ ජාතක පාළියේ එනත්තම් පිරුවානා පොත් මේ අපේ ජාතක පොත් වහන්සේ තුල අන්තර්ගත වෙච්ච හොඳ ජාතක කතාවක්. ඒ තමයි රාජෝවාද ජාතකය. අපේ තථාගත බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවේ කොසල් මහරජතුමා වෙනුවෙන් කරපු දේශනාව. මේ කොසල් රජුරු කියන එක නා නිතර බුදුහාඳුරුවොත් එක්ක සාකච්ඡා කරපු කෙනෙක්. විවේකයක් නැත්නම් විහාරයට එතම ගියේ පන්සලට. බුදුහාඳුරු ළඟ වාඩි වෙලා බොහෝ දේ කතා කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ බොහොම ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. ඒ වගේ බුදුහාමුදුරුවෝ නිසා හැඩගැහිච්ච බව හොඳ රජ කෙනෙක්. මෙතුමා බොහොම ඥානවන්තව වැඩ කරන්න පටන් ගත්ත බුදුහාමුදුරුවෝ නිසා. මොකද මේ රාජ්‍ය නායකයෙක් ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇසුරු කරගෙන රාජ්‍ය පාලනය කරනකොට එයාට වරදින්නේ නැහැ. දවසක් ලිච්ඡවි රටවල් අල්ලන්න යුද්ධ කරන්න යන්න හදනකොට බුදුහාඳුරු කෝ එපා වැඩේ කරන්න. වැඩේ කරන්න එපා මහරජා. ඒගොල්ලොත් එක්ක යුද්ධ කළා බිනන්න බෑ. ඒගොල්ලෝ සත්තා පරිහානීය ධර්ම පිළිපදින අය. සමගියෙන් රැස් වෙනවා, සමගියෙන් සාකච්ඡා කරනවා, සමගියෙන් විසර යනවා. මේ මේ ක්‍රමයේ තියෙන අය එකමුතුයි සමගී සමගී බැම්ම බොහොම බලවත්. ඒකට ප්‍රහාර එල්ල කරන්න බෑ. යන්න එපා ගමන කියලා බුදුහාරු නැවැත්තුවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ එදා එහෙමයි රජවරු හැදුවේ. මහා සංඝරත්නයේ හදාපු රජවරු ඉන්නවා. අපේ රටේ මේ හිටපු ධාතුසේන කියලා කියන්නේ අපේ හාමුදුරුවෝ හදාපු රජ කෙනෙක්. පුංචි දරුවා පන්සලේම තියාගෙන හදා වඩාගෙන කවල පොල ලොකු මහත් කරලා නිසි කලවයට ආවට පස්සේ ඔටුන්න පළන්දල සිංහාර සිංහාසන ආරූඪ කරලා රණපාලනය කරන්න උපදෙස් දුන්නා. මහානාම හාමුදුරු. ඒ වගේම අපේ නන්ද හාමුදුරුව ලබා දීපු උපදේශයන් සිරිසංගපෝ රජතුමාට ඒ කුමාරයාට දුන්නේ තරුණ වෙලාවේම යෞවනං ධන සම්පatti ප්‍රබුද්ධ විවේකිතා කරුණකමි ප්‍රභූකමි විවේකය බලය මේ අනිදි විදියට පාවිච්චි කරන්න එපා කියනවා. ඒ වගේ අපේ මහා සංඝරත්නයේදා පරාක්‍රමබාහුල වලගම්බාල වගේ අය වලගම්බා රජුරුව කැලෑවැදිලා හිතෙන් වද වේදනා විඳ විඳ පරාජය ඉවරන්න බැරුව ඉන්න වෙලාවේ මහා තිස්ස ආඳුරන්ලා පින්ඩපාත කළා කන්න දීලා සීසීකඩ ගිය ඇමතිවරු ඒක රාශි කරලා ශක්තිමත් කරලා ධෛර්යමත් කරලා ඉස්සරහට යව්වේ මහා සංඝරත්නය. දුටුගැමුණු මහරජතුමා හැම විටම ආරක්ෂා කළේ මහා සංඝරත්නය. අයියයි මල්ලි රණ්ඩු වෙච්ච වෙලාවේ දෙමටමල් විහාරයට දුවගෙන ගියා මල්ලි. ඇඳයටයි රැංගුනේ. දෙමටමල් විහාරේ හාමුදුරුවෝ දොරකොරට ඇවිල්ලා එනකොටම දුටුගම කුමාරයා දුවගෙන ඇවිල්ලා ආනවා. හාමුදුරුවනේ තිස්ස මෙහි ආවද? මේ ඇතුලේ ඉන්නවද? හාමුදුරන්ට බොරු කියන්නත් බෑ. ඒ වගේම උන්වහන්සේ උපායශීලීත්වය පාවිච්චි කරලා ඥානය පාවිච්චි කරලා උපායශීලීව කාමරේ පැත්තට හැරිලා බලලා කියනවා තිස්ස ඇඳ උඩ නැහැ තිස්ස ඇඳ උඩ නෑ ඇඳ යට ඉන්නේ. බලන්න ආමුදුරුරු දෙන්නම රැකපු හැටි. අයියයි මල්ලි දෙන්න එදා රැකපු නිසා නැත්තම් මේ දෙන්න යුද්ධ කරගෙන එක්කෙනෙක් මැරෙනවා. මේ දෙන්න ආරක්ෂා කරපු නිසා තමයි තිස්ස රට සංවර්ධනය කළා ගැමුණු රට එක්ෂේපක් කළා රාජ්‍ය පාලනය කළා සම්බුද්ධ ශාසනය දිවි හිමියෙන් ආරක්ෂා කළා. රුවන්වැලි මහා දාගබ ළඟට යනකොට එතුමා මතක් වෙන්නේ. මේ වගේ මේ රටේ දැහැමි පාලකයෝ හිටියේ. මහා සංඝයාගේ අනුශාසන ලැබෙන පාලකයෝ හිටියේ. යම් වෙලාවක මහා සංඝයාට නිග්‍රහ කරන පාලකයෝ දී වුණා නම් හිටියා නම් වැඩි කල් හිටියේ නැහැ. ඒගොල්ලන්ට සෝබා දහමින්ම දඬුවම් ලැබුණා. සෝබා දහමින්ම දඬුවම් ලැබුණා. සාමේ කුසල් මහරජතුමා සාකච්ඡා කරමින් ඉන්න වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ කරපු දේශනාවක් තමයි මේ රාජෝවාද ජාතකය. ඊතර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජගෙනෙක් රජ කරන කාලේ දසරාජ ධර්මයේ ගරු කරගෙන රජ කරා. දසරාජ ධර්මයේ ගරු කරගෙන. ඒ අය සීලයට මුල් තැන දීලා පරිත්‍යාගයට මුල් තැන දීලා ප්‍රිය වචනය ගරු කරගෙන මේ වගේ දසරාජ ධර්මය ගරු කරගෙන රාජ්‍ය කරගෙන යනවා මිනිස්සු හරි කැමති මිනිස්සු හැම වෙලාවෙම රජුරවන්ට ආශිර්වාද කරනවා මේ රජතුමාට හිතුණ දවසක් කලක් යනකොට තමන්ගේ රාජ්‍ය පාලනය ගැන මේ රටවාසීන් මොනවද කියන්නේ කියලා දැනගන්න මේක මේ වර්තමානයේ ඉන්න රාජ්‍ය පාලකයෝත් හිතනවා නම් හුඟක් හොඳයි Taman ගැන මොනවද කියන්න කියලා රටේ මිනිස්සු. රට තුල මෙයා සංචාරයක් කරලා බලන්න කල්පනා කළා කවුරු හරි අගුණයක් කියනවද අඩුපාඩුවක් කියනවද කියලා බලන්න. රජුර මේ තීරණේ අරගෙන වෙස් වලාගෙන මෙයා රටේ සංචාරයක් කරගෙන යන අනුවෙක් පලාත් කළා. යනකොට හැමතැනම මේ රජ්ජුරුව ගැන කතා කරනකොට දීර්ඝායු සම්පත් ලැබේවා කියලා තමයි හැම කෙනෙක්ම කියන්නේ. අනේ අපේ මහරජතුමාට දිගාසිරි වේවා. ඒ තරම් මිනිස්සු ආදරේ, ඒ තරම් මිනිස්සු සුබපතනවා රජුරවන්ට. ඒ තරම් මිනිස්සුන්ට ඒ පාලනය හොඳයි. රයිතුමා මේ ගම්වල නගරවල් වල මිනිස්සු මේ විදියට කියනවා. නමුත් ටිකක් ඈතට ගිහිල්ලා බලන්න ඕන කියලා ටිකක් මේ ගියා කැලේ පළාත් ප්‍රදේශයට හිමාලයේ පැත්තට ගිහිල්ලා ඒ පැත්තට යනකොට වනගතව ඉන්න මේ තාපසයන්ගේ ආරාමයකට ගියා. ඒ ආරාමේ තාපසතුමාගෙන් අහනවා මේ රජතුමා කොහොමද මේ රටේ රාජ්‍ය පාලනය එහෙම කොහොමද තොරතුරු ඇහුවාම ඒ වෙලාවේ තාපසතුමා කියනවා අන්න අර නුග ගහෙන් කොළ කීපයක් කඩාගෙන එන. ඒ කොළ කීපයක් කඩාගෙන ආවම රජුරවන්න කියනවා ඊට පස්සේ මේ නුග කොළ ටික කාලා බලන්න. රජුර බොහොම අප්‍රියව විදියට තමයි මේක කෑවේ. අකමැත්තෙන් වගේ. බද නුග කොළ කන්න බෑ පිට්ටයි. එතකොට කාලා බැලුවම මුද්දට පැණි රහයි. මුද්දට පැණි රහයි. රජුර හොඳට හපලා මේවා කෑවා. තාපත්තුමාට කියනවා ස්වාමීනි මේ කොළ හරි පැනිරහයි. තාපත්තුමා කියනවා ඔය කොළ ටික කාලා වතුර ටිකක් බීලා විවේක ගන්න. ඒකම කියනවා ඒ රට පාලනය කරන නායකයා ධාර්මික නම් ගහකොළ හැදෙන දේ තනි රසයි කියලා. රට පාලනය කරන නායකයා ධාර්මික නම් හොඳ නම් ගහකොළවල හැදෙන දේවලුත් පැන් රසයි මිහිරි කියලා හිතන් ඒ තාපසතුමා කියනවා. රජවරු අධාර්මික වෙනවා නම් ගහකොළ හැදෙන දේවල් රස නැහැ, තිත්තයි. කිසිම රහක් නැහැ. ඒවත් විකෘති වෙනවා. රාජ්‍යපාලකයෝ අපරීක්ෂාකාරීව අධාර්මිකව රට පාලනය කරනකොට මේ මහා පොළොවේ තිබෙන රස ඕජාව හයරියනක් පහළ බහිනවා කියලා කියන්නේ. මේ මහා පොළොවේ තියෙන රස ඕජාව. ඒ රස ඕජාව හයරියනක් පල්හැට යනවලු. අධාර්මික වෙනකොට රජවරු. ඒකයි රාජා භවතු ධම්මිකෝ කියලා කියන්නේ. ප්‍රාර්ථනා කරන්න උදේ හවස. මොකද මේ රස ඕජාව නැතුව යනවා. රයිතුමා මේක හිතට අරගෙන තමන් රජු බව අඟවන්නේ නැතුව තම නුවරට ගිහිල්ලා කල්පනා කරලා හිතනවා අර තාපස්තුමා කියපු කතාව හරිද කියලා බලන්න ටික දවසක් අධාර්මිකව රට පාලනය කරලා මහ ජනතාවට නොඑක් විදිහේ කරදරයක් වෙන විදිහට නීති වැඩි කරලා පස්පව් අකටයුතු වැඩි වෙන්න ඇරලා බදුබර වැඩි කරලා අධාර්මික පාලනයක් ගිනිහිල්ලා බලන්න ඕන කියලා. රජුරු අර තාපස්තුමාගේ කියමන හරිද වැරද්ද බලන්න හදන. ඒ අනුව රජුරුව ටිකක් දවසක් යනකොට ටිකක් අධාර්මික පැත්තට බර වෙලා ඊළඟට නීති රීති වැඩි කරලා බදු බර වැඩි කරලා අධාර්මික පාලනයක් ගෙනිච්චා. ඊට පස්සේ අර වගේම වෙස්වලාගෙන රටේ ටිකක් ඇවිදලා බැලුවා. ඇවිදලා බලලා බලනකොට හැමතැනම නිකන් දෝෂාරෝපණ දරන්න බෑ මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුයි. දෝෂාරෝපණ එනවා. අර තාපසයා ළඟට ගියාර කැලේ. ගිහිල්ලා ඉදත් අර වගේම ඒ තාපසතුමත් එක්ක කතා කරලා ඇව්වම අර ගහේ නුගකොළ ටිකක් එදක් කඩාගෙන ඉන්න කිව්වා ඒක කාලා බලන්න කිව්වා. එදා පිත්තයි. එදා මේ නුග ගහේම කොළ පැණි රසයි අද පිත්තයි. මේ තාපසතුමා කියනවා මේ එහෙම ඇයි කියලා ඇහුවාම ඕක තමයි රජවරු අධාර්මික වෙනකොට රජවරු අධාර්මික වෙනකොට අධාර්මික පාලනයක් යනකොට මේ මහා පොළවේ ඕජා ගුණයක් වෙනස් වෙනවා අන්න එතකොට ගහකොළවල හැදෙන දේවල් තිත්තයි කියලා හිතන් ඒ තාපතුමා ප්‍රකාශ කරනවා දැන් රජතුමාට හොඳට පැහැදිලි එදා තාපසතුමා කියාපු දේ අද තාපත්තුමා කියන දේ කොයිතරම් ඇත්තක්ද මේ කියන්නේ කියන එක දැන් මනාව පැහැදිලි වෙනවා. ගුණංචේ තරමානානං ගිම්හං ගච්ඡති පුංගවෝ. සබ්බාතා ගිම්මං ගච්ඡanti නෙත්තේ කියන මේ බුද්ධ වචන වලින් සඳහන් කරනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ අධම්මික සූත්‍රයේ මෙහෙම සඳහන් කරලා තියෙනවා ජලාශයක් තරණය කරන්න ගොන්නුරලක් දැම්මොත් ජලාශයකින් ගොඩ වෙන්න තියෙනවා. එකෙන් ගොන්නු රංචුවක් බස්සනවා. ගව රංචුවක් බස්සනවා. එතකොට ඒ බහැරු ගව රංචුවේ නායකත්වයේ ගත්ත ගුණා නැත්නම් නායකත්වයේ ගත්ත ගවයා හිත පාත් කරගෙන පීනගෙන ගියොත් වැරදි විදියට ඉලක්කය කරා යන්න බෑ. කොහේ යනවද දන්නේ පස්සෙන් යන ගොන්නු ටිකක් පස්සෙන් යන ගවයෝ ටිකක් අතරමං වෙනවා එක්ක ජලයේ ජලාශයේ සීසීකඩ ගිහිල්ලා ජීවිතහානි පවා සිද්ධ වෙන්නේ ඉඩකඩ තියෙනවා ඒව මේව මිනිස්සේසු සෝති චෙත්ත සම්මතෝ සෝචේ අධම්මං චරති පගේව ඊතරා පජා සබ්බං රක්ඛං දුක්ඛං දේති රාජාචේ හෝතු ධම්මිකේ. ඒ වගේ මිනිස්සු අතරේ යම් නායකයෙක්, රටක නායකයෙක් අධර්මවාදී නම් ඉතිරි සෙසු නායකයෝ ඒ වගේම අධර්මවාදී වෙනවා. මුළු රටම දුක්ඛිත වෙනවා. රටේ නායකයා අධර්මවාදී වුණොත් පන්සිල් ගරුක උනේ නැත්තම් පන්සිල් දැන් කුරු ධම්ම ජාතකයේ පෙන්වනවා පන්සිල් ගරුකව ජීවත් වීමේ වටිනාකම. එනිසා ධර්මපාල ජාතකයේ ධර්මපාල කුමාරයා මරුණා කියලා තාත්තට ගිහිල්ලා දිසාපාමොක් ඇදුරුතුමා කියනවා. පිළිගත්තේ නැහැ. අත්පිටි ගහලා උඩ පැනලා hina වුණා. මේ බොරුවක් කියන. ඇයි? ඒ තරම් හිතට සත්‍යයි අපේ પરම්පරාවේ ලාබාල උදවිය මැරෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි අපි හත්මුතු પરම්පරාවක් ප්‍රාණඝාත කරලා නැහැ. අපි හත්මුතු પરම්පරාවක් අපි හොරකම් කරලා නැහැ. අපි හත්මුතු પરම්පරාවම පන්සිල් ගරු කරගෙන ජීවත් වෙන්නේ. ඒ නිසා අපේ පවුල්වල මේ අකල් මරණ නැහැ කියලා එතුමා නිර්භයව ප්‍රකාශ කරනවා. ඒ නිසා යම් රටක යම් නායකයෙක් අධාර්මිකව රට පාලනය කළොත් ඒ මිනිසුන්ට බර උසන් උසුලන්න බැරුව ජීවත් වෙන්න බැරුව බද්දුපර පටවලා මිනිසුන්ගේ නිදහස අයිමි කරලා මිනිසුන්ට නීතිමය ආවරණ වැඩි කරලා මිනිස්සු හිරිහැර කරලා ජීවත් වුණොත් රට පාලනය කරන්න ගියොත් එහෙම අධර්මවාදී පාලනයක් ඒක රටේ මිනිස්සු බහා දුකටපත් වෙනවා එහෙම අර ගොන් රැළේ නායකයා වැරදි විදියට ජනාතේ පීනුවා වගේ තමයි පිටපස්සේ ගියේ ගොන්නු රැළත් ඒ විදිය තමයි යන්නේ. ගුණානං චේ තරමානානං උජුං ගච්ඡති පුංගවෝ. සබ්බාතා උජු ගච්ඡanti නෙත්තේ උජුගතෝ රති. ජලාදේ තරණ කරන තරණය කරන්න බැහැපු ගවයා ගව නායකයා ඉලක්කේ කරා නිවැරදිම ඔළුව උස්සගෙන යනවනම් සෙසු ගවයොත් ඒ විදිහටම ගමන් කරනවා. නායකයා හොඳට හතර පැත්ත දකින කෙනෙක් වෙන්න ඕන. නායකයා හොඳට දුර දැක්මක් තියෙන කෙනෙක් වෙන්න ඕන. නායකයාට හොඳ දුර පේන්න ඕන. නායකයෙක් වෙනකොට රටක නායකයෙක් ගවරැලක නායකයෙක් වුණත් දුර පේන කෙනෙක් වුණොත් තමයි අනිත් පිටිපස්සෙන් ඉන්න ගවයෝ ටික ආරක්ෂා වෙන්නේ රැකෙන්නේ අර ජලාශයට බැස්සාම ඌ ඉස්සරහා බලාගෙන ගොඩ වෙන්න ඕන තැන බලාගෙන දිශාව බලාගෙන අනිත් පැති වලින් එන අනතුරු බලාගෙන ඒවයින් බේරිලා ඒ ඉලක්කය කරා යනකොට පිටිපස්සෙන් යන ගවයෝ ටිකක් ඒ විදිහටම ගිහිල්ලා ගොඩ වෙනවා කාටවත් අනතුරක් වෙන්නේ නැහැ ඒ වගේ තමයි මෙතන සඳහන් කරන්නේ ඒව මේව මිනිස්සේතු යෝ හෝති සෙක්ත සම්මතෝ සෝජේව ධම්මං චරති පගේව ඊතරා පජා සබ්බං රටං සුඛං සේති රාජාචේ හෝති ධම්මිකෝ රජු ධාර්මික වෙනවා නම් නිවැරදි වෙනවා නම් අනුගාමික පිරිසක් රටක් ධාර්මික වෙනවා කියන දේ මේ දේශනාවේ සඳහන් කරලා තියෙනවා රජු අධාර්මික වෙනකොට රටේ නායකයා අධාර්මික වෙනකොට රාජපුරුෂයෝ තථාර්මික වෙනවා රටේ නායකයෝ හොරමරකම් කරන්න පටන් ගත්තොත් ඊට පල්ලෙහා ඉන්න අය අධාර්මික වෙනවා. ඒගොල්ලොත් බලනවා කොහෙන් කොහෙන් හරි කඩා ගන්න. රටේ නායකයෝ වැරදි විදිහට යනකොට ඊට පල්ලෙහා ඉන්න අයත් බලනවා අවස්ථාවාදීව තමන්ගේ අභිමතාර්ථ මුදුන්පත් කරගන්න. සා රාජපුරුෂෝ අධාර්මික වෙනවා. ප්‍රභූරුත් මේ රටේ රටේ ඉන්න ඊළඟ ජනප්‍රධානීනුත් අධාර්මික වෙනවා. ජනප්‍රධානීන් බවට පත් වෙන්නේ තර රජුරවන්ට ගැලපෙන අයනේ. ඊළඟට රටේ යම් යම් ආයතන භාරව එහෙම නැත්නම් යම් යම් ප්‍රදේශ භාරව ඒ තැනට එන්නේ තර මුල ඉන්න අධාර්මික රජුරවන්ගේ දර්ශනේ ගරු කරන අයනේ. එතකොට ඒවා පිරිහෙනවා. ඒ ආයතනත් පිරිහෙනවා. ඒ මිනිසුත් පිරිහෙනවා. එතකොට රටවාසීනුත් පිරිහෙනවා. රටවාදීන් ඊට පස්සේ මේ හොඳ නරක ගණන් ගන්නෙ නැහැ. මේ ළමයාද මේ දුවද මේ අම්මද මේ සහෝදරියද එවැගේම මේ පොඩි දරුවෙක්ද මේ පන්සලද දේවාලෙද මේ පාසලක්ද මොකක් ගණන් ගන්නෑ පාසලක තියෙන පුරු ටික වුණත් අරගෙන යන්න පුළුවන් නම් අරන් යන්න පාසලක පන්සලේ තියෙන පින්පෙට්ටිය කඩාගෙන යන්න පුළුවන් නම් කඩාගෙන යන්න ඒ වගේම මේ ඊටාම අවුරුදු 100 ගාණක් සෙවණ දීපු ගහ ගහකොළ තියෙනවා නම් කපාගෙන යනවා අමු අමුවේ කපාගෙන යනවා. වනාන්තර විනාශ කරනවා. රටවාසීන් ඒවා පටන් ගන්නවා ඊට පස්සේ. ඇයි මුල නරක හොඳ නැහැ. මුල ඉඳලම ඇවිල්ලා තියෙන අධාර්මික ප්‍රතිපත්තිනේ. ඒ නිසා රටක වනාන්තර කපල කොටලා විනාශ කරනකොට රටේ ඉන්න වනසතුන් විනාශ වෙනකොට දැන් අපේ රටේම කොච්චරනම් පහුගිය කාලේ අලියතුන් කොච්චර මැරුණද කොච්චර මැරුවද කොපමණනම් ධන ඇතුන් මැරුවද මේ සම්පත්නේ අපේ රටේ ওই ධන ඇතුන් ටික බලන්න කොච්චර විදේශ රටවලින් එනවද මිනිස්සු ඒ අලින්ගෙන් මිනිස්සුන්ට තියෙන කරදරය වෙනස් කරන්න ක්‍රමවේද හදනවා වෙනුවට මුන් ඝාතනය කළා මරලා දාලා හරියන්නේ මේවා පිටිපස්සේ කවුරු කවුරු ඉන්නවද කියලා දන්නේ කොහොමද ඒ බොහොම ආධාර්මිකයි මහ පොළොව උහුලන්නේ එහෙම වෙනකොට ඒ වගේ වටිනා තත්ත්ව සම්පත් විනාශ වෙනකොට අලි කොටි වලස්සු මේ රටේ ඉන්න ඕන. මේ කැලෑවල් වෙන් කරලා තියෙන ඒගොල්ලන්ට ඉන්න. ඒ කැලෑවල් වල ඉන්න සම්පත් ඒවා. මේ කැලෑවල් වල තියෙන වටිනා ගහකොළ රැකෙන්න ඕන. ඒ ගහකොළ අපි ආරක්ෂා කරන්න ඕන. රටවැසියත් ආරක්ෂා කරන්න ඕන, රජුරුව කියන නායකයත් ආරක්ෂා කරන්න ඕන. ඒ රජුරුව පසුපසින් ඉන්න අනිත් මැති ඇමතිවරු මේ හැමදෙනා මේ ටික ආරක්ෂා කරන්න ඕන. එහෙම නැතුව අවස්ථාවාදීව ගස්කොලන් ටික කපාගෙන රාලියතුන් ටික මරාගෙන ඒ වගේම මහ පොළොව විනාශ කරගෙන ඒ වගේම රටේ සම්පත් විනාශ කරගෙන රටේ රටේ තියෙන බැංකු ටික විනාශ කරගෙන කඩාගෙන මිනිසුන්ගේ කපටකමෙන් වංචාවෙන් මිනිසුන්ගේ ධනය හූරගෙන මේ தත්ත්වයටපත් උනොත් මහජනයානේ පීඩා විඳින්නේ. ඒක අධාර්මික පාලනයක් නේ. ඒක අධාර්මික පාලනයක්. අපේ පින්නතුන්ට මේ தත්ත්වය හොඳට දැනෙනවා. ඒ නිසා හිරු සඳු පවා විසම වෙනවා. ග්‍රහඳ පවා විසම වෙනවා. තාරකා විසම වෙනවා. දැන් අපි ග්‍රහණ සත්‍තර තාරකා ආදියෙන් පැමිණෙන්නා වූ අපල උපද්‍රව දුරු වේවා කියලා බෝධිය වඳිනවා බෝධියට පොද පූජා තියෙනවා. නමුත් හිරු හඳ හඳ හිරු පවා තාරකා පවා ග්‍රහයෝ පවා වෙනස් වෙනවා. රෑ දවල් විසම යනවා. රෑ දවල් දැන් රෑට ඉන්න බෑ දාඩිය වැగిරෙනවා. රෑට දාඩිය වැක්කිරෙනවා. ඒ වගේම දවල්ටත් එහෙමයි. රෑ දවල් විසම තත්ත්වයටපත් වෙනවා. ඊළඟට මේ ඍතු වෙනස් වෙනවා. දැන් අපේ රටේ තියෙන මේ මන්ත ගිම්මාන වස්තාන කියලා ඍතු තුනක්. එතකොට හැම ඍතු ඒවා ඍතු වෙනස් වෙනවා ඒවා. ඒවා වෙනස් වෙනවා. ඒ වගේම වාතේ විස වෙනවා. වාතේ විස වෙනකොට මොකද වෙන්නේ? දැන් මේ දවස්වල කොරෝනා වෛරස් රෝගයක් ගැන කතා කරනවා. මේ වගේ වෛරස් රෝග පැතිරෙන්න පටන් ගන්නවා. දැන් ඉස්සරහ මදුරුවේ හිටියා. මැදි මදුරුවේ හිටියා. නමුත් දැන් මේ ඩෙන්ගුයි ටිකන් ගුන්නේයි විවිධ නම් වලින් මදුරු ඇවිල්ලා මිනිස්සු මරණ තර්ජන කරන්නේ. මරණ තර්ජන කරන්නේ ඇයි මේවා වෙනස් වෙච්ච හින්දා ඒවා වෙලා තියෙන්නේ. දෙවියෝ කුපිත වෙනවා. దేవතාවෝ බොහොම කුපිත වෙනවා. දෙවි దేవතාවෝ ඉවසන් නැතුව යනවා. අර සමුද්ද මහා වාණජ ජාතකයේ කියනවා එදා බෝසතාණන් වහන්සේ දූපතේ ඉන්නකොට බොහොම පිරිසිදුව හිටියා. දේවදත්ත කණ්ඩායම ගිහිල්ලා ඒක අපිරිසිදු කරන්න පටන් ගත්තම දෙවි දේවතාවේ භූමිය අතහැර ගියා. අන්තිමට මහා මුහුද ගොඩ ගලලා ඔක්කොම විනාශ කරලා දැම්මා. දෙවියෝ කුපිත වෙනවා. ඒ වගේම කලට වැසි වහින්නේ නැහැ. කලට වැසි වහින්නේ නැහැ. දැන් මිනිස්සු ඉතර හේන් වල කැලේ සුද්ධ කරගෙන හොඳට සූදානම් වෙලා ඉන්නවා වැස්ස වහින වෙලාව වෙනකොට. අන්න වැස්ස පොළොවට වැඩිච්ච ගමන් ධාන්‍යෙට ගියලා හිතෝල අස්පෙන්න හොඳට නෙලා ගත්තා. දැන් වහින කාලෙද පායනවා පායන කාලෙට වහිනවා. ඇයි ඒව වෙනස් වෙනවා. රජු ආධාර්මික වෙනකොට රට ආධාර්මික වෙනකොට නායකව ආධාර්මික වෙනකොට ඒවා වෙනස් වෙනවා. සමහර වෙලාවට මේ උඩහට වහිනවා පල්ලෙහාට වහින්නේ. කුඹුරු යායේ උඩහට වැහැලා පල්ලෙහාට වහින්නේ. තමයි 50ට වැහැලා උඩහට වෙන්නේ ඒ වගේම ගොයම් කරන් හරියට පැහෙන්නේ ගොවිතැන් කරන ගොවි මහතුරු දන්නවා ගොයම් කරල් හරියට පැහෙන්නේ ඒ පැහෙන්න අවශ්‍ය ස්වාභාවික සම්පත් ලැබෙන්නේ නැහැ. පෙරණ දෙක් මානේ ගොවිතැන් කරලා තියෙනවා. ඒ ගොයම් කරල් ටික හරියට පැහුනේ නැත්නම් ඒ වියදම ඒ ශ්‍රමය ගැන පුදුම වේදනාවක් දැනෙන ගොවියෝ වහබනවා කියන්නේ ඒකනේ. ගොවියෝ වහබනවා කියන්නේ ඒකනේ. මොකද ගොවියට දරන්න බෑ මෙච්චර වියදමක් කළා මෙච්චර මහන්සි වෙලා මෙච්චර වැඩ කරලා අර ගොයම් කරල් ටික පැහුන් නැත්තම් රජ්ජුරුව ධාර්මිකානම් ගොයම් කරල් පැහැෙනවා. ඒ වගේම කොස්දෙල් පළතුරු මේවා සුලභ වෙනවා රජු ධාර්මිකනම්. මේවා හැදුනත් රහක් නැහැ. දැන් මිනිස්සු කියනවා අනේ ඉස්තර වගේ මේ පළතුරු රස නැහැනේ. අනේ ඉස්තර වගේ මේවායි ගුණයක් නැහැනේ. ඒ ගුණ නැහැ හැංගිලා. දැහැමි වෙලා බලන්න. පන්තිල් ගරුකව රට පාලනය කරලා බලන්න. පන්තිල් ගරුකව රටේ ජීවත් වෙලා බලන්න. ඒ ගහකොළ ඔක්කොම අපිට ශාස්ත්‍රීය වෙලා ಗುಣ පල දෙන ගහකොළ බවට පත් වෙනවා. ඒ වගේම සමාල්ලාවට ගස්වල ගැට එහෙම මිදෙනවා. දැන් ගැට හැදිලා ක්‍රමෙන් වැඩිලා පැහිලා ඉදුණම තමයි ඒක රණයක් කියන්නේ. මේ ගැට ඉදිලා තියෙනවා. ඒ ගැට ඉදිලා තියෙන්නේ. ඒ ඒක අධාර්මික වෙනකොට හැදී අපිට දඬුවම් කරනවා. ඒ වගේම විස වෙනවා. ඒවා කෑම විස වෙනවා. ඒවා කාල විස වුණාම ඒවට නොඑක් නොවිදියේ ලෙඩ රෝග හැදෙන්න පටන් ගන්නවා. ලෙඩ බහුල වෙනවා. මරණ වැඩි වෙනවා. ආබාධ සංඛ්‍යාව වැඩි වෙනවා. අංග විකල උපත් වැඩි වෙනවා. දැන් මේ රටල මේ ටික වෙලා තියෙන බව පේනවනේ. අංග විකල උප්පත්ති වැඩි. ආබාධිතව වැඩි. ඒ වගේම උම්මත්තකව වැඩි. පිස්සව වැඩි. ඒ වගේම මේ නොඑක් විදිහේ ලෙඩ රෝග සුලභයි. රෝහල් ඉඩකඩ නැති තරම්. මේ සියල්ලටම හේතුව පින්නතුනි අධාර්මික පාලකයෝ අධාර්මික පාලකෝ මේ කල්පනා කරන අපේ පින්නතුන් රටේ නායකයෝ ධාර්මික වෙන්න ඕන. නායකයා පසුපස යන කණ්ඩායමක් ධාර්මික වෙන්න ඕන. ඒගොල්ලෝ හොඳ ಗುಣගරුක සමාජයක් වෙන්න ඕන. ඒ වගේ මේ ජාතක පාළිය සඳහන් කරලා තියෙනවා අසීහෝ සීය මානේන යෝ අස්ථානං විකුබ්බති කොත්තුව ගච්ඡ මානස්ස හේති භූම්‍යා අනුත්තුණං සිංහේකු නොවේ සිංහේකු නොවි සිංහ මානෙ උපදවගෙන සිංහ වෙස්මවා ගන්නවා නම් ඇතෙක් ළඟට ආපු හිවලෙක් වගේ බිම පෙරලෙනවා. දැන් සිංහෙක් වෙන්න ඕන සිංහ වෙස් ගන්න. සිංහෙක් නොවි සිංහ වෙස් අරගෙන වෙන කෙනෙක් ගියාට හරියන්නේ නැහැ. ඇතෙක් ආපු ගමන් එයා වල්ගය අකුලගෙන බිම පෙරලෙන්න පටන් ගන්නවා. සමහරු කටින් සිංහ වෙස් අරගෙන පෙන්නනවා. නියම සිංහ ආපු වෙලාවට අකුලගෙන යන්න යනවා. කටින් සිංහ වෙස් ගන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒ නිසා තමන්ගේ කාය බල ඥාන බල මේවා තේරුම් ගන්න ඕන. තමන්ගේ කාය ශක්තිය, තමන්ගේ ඥාන ශක්තිය, තමන්ගේ දැක්ම හොඳට තේරුම් ගන්න ඕන. සාකච්ඡාවෙන් පරීක්ෂාවෙන් තේරුම් අරගෙන තමයි වැඩක් කරන්න ඕන. ඒ නිසා පින්නතුණී අපේ ශ්‍රී ලංකා ද්වීපේ බොහොම වටින රටක්. මේ ලෝකේ තියෙන මුතු ඇටය කියලා කිව්වේ නිකන් නෙමෙයි. වෙන රටවල නැති මහා දේශගුණිකත්වයක්. වෙන රටවල නැති මහා සම්පත්. වෙන රටවල නැති මහා වටිනා ධර්ම භාණ්ඩාගාරයක්. වෙන රටවල නැති සෞම්‍ය භාවයක්. වෙන රටවල නැති මහා අනුශාසක පිරිසක්. සීලාදී ගුණ ධර්ම වලින් පිරිච්ච අනුශාසක පිරිසක්. මේ රටේ ඉන්නවා. මේ රටේ රාජ්‍ය පාලනයට එන්නත් ඕන දැහැමි පාලකයෝ. දුරදක්නා ඥානයක් තියෙන රටට ආදරය කරන ගහකොළට ආදරය කරන සතාසිව්පාවට ආදරය කරන සතර සංග්‍රහ වස්තුව ගරු කරන දානීය ප්‍රියවචනයේ අර්ථචර්යාව සමානාත්මතාවයේ කියන සතර සංග්‍රහ වස්තුව ගරු කරන දස රාජ ධර්මයේ ගුරු කරගත් රාජ්‍ය පාලනයක් එන්න ඕන මේ රාජෝවාද ජාතකයෙන් කියන්නේ ඒකයි. ඒ රාජ්‍ය පාලනය තමයි ගොඩනගා ගන්න ඕන. ජනතාව ගොඩනගා ගන්න ඕන ඒකයි. නැත්නම් මට මෙයා හිටියොත් තරකම් කරන්න පුළුවන්, මෙයා හිටියොත් මේ දේ ගන්න පුළුවන්, මෙයා හිටියොත් අර මේ ඊඩම ගන්න පුළුවන්. ඒ පටු ආකල්ප වලට යන්නේ නැතුව අපේ අනාගත પરම්පරාවට මේ පින්වත් දේශය ඉතුරු කර යුතුයි අපි මේක ආරක්ෂා කළ යුතුයි එනිසා රටකටපත් වෙන නායකයා ධාර්මික දැහැමි එවැගේම දුරදක්නා නුවණක් තියෙන එවැගේම රට හදන්න උවමනාවක් තියෙන රටේ අධාර්මිකකම් නැති කරන්න උවමනාවක් තියෙන කෙනෙක් වෙන්න ඕන මේ රටේ රාජ්‍ය නායකයා වෙන්න මේ ජනතාවගේ නායකයා වෙන්න ඕනේ එහෙමයි මේ ජනතාවගේ නායකයා වෙන්න ඕනේ එහෙමයි දැන් ඒ නායකයා දැහැමි වෙනකොට ඒ නායකයාට ශක්තිමත් පාලක පන්තියක් අවශ්‍යයි. ශක්තිමත් සභාවක් අවශ්‍යයි ඒ පාලකයාගේ අදහස් අනුව ක්‍රියා කරන්න. එතකොට අර මී මැස්සෝ රැස්වල ඉන්නේ රජ්ජුරුව වටා, රජින වටා. මී මී පැණි කඩන්න යන මිනිස්සු මේ පිටින් ඉන්න මැස්සෝ නෙවෙයි අල්ලන්නේ. ඒ මැස්සෝ කොහොම කකා එහා මෙහා කර කර අත පොවල කොහොම හරි අල්ලගන්නේ රජමැස්සා. රජමැස්සා ඇල්ලුවාම අනිත් ඔක්කොම වටේට ඇවිල්ලා වහ ගන්නවා. ඒගොල්ලන්ගේ තියෙන සමගිය, ඒගොල්ලන්ගේ තියෙන රාජ්‍ය ආරක්ෂාවට තියෙන ලැබිකම, ඒගොල්ලන්ගේ තියෙන එකමුතුකම මේක අපි ආදර්ශයට ගන්න. මේක අපි ආදර්ශයට ගන්න. ආදර්ශයට අරගෙන පින්නතුණි මේ ජාතක කතා කියන ඒවායින් අපිට හොඳ පාඩම් කියලා දෙනවා. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මේ රාජෝවාද ජාතකයේ වර්තමානයේ වෙනම මුද්‍රණය කළා ගියක් ජප්පාපා බෙදලා ලබා දෙන්න සුදුසුයි. එතකොට කොහොමද මේ රටක් පාලනය කරන්නේ? කොයි වගේ අයද රාජ්‍ය පාලනයට ගැලපෙන්නේ කියන එක අපිට තෝර බේර ගන්න පුළුවන්. ඒ නිසා අපේ පින්නතුන් අපේ ජනතාව අපේ රටක් ජාතිය සම්බුද්ධ ශාසනයක් ආරක්ෂා කරන විදිහට තමන්ගේ යුතුයකම් තමන්ගේ වගකීම් ඉටු කරන්න අදිෂ්ඨාන කරන්න ඒක මහා පින්කමක්. ඒක දලදා ආඳුරු ආරක්ෂා කරන්න කරන යුතුයකමක්. ජයශ්‍රී මහ බෝධින් වහන්සේ අටමස්ථානේ සොරස්මස්ථානේ මේව ආරක්ෂා කරන්න යුතුයකමක්. අපේ බුදුදහම ආරක්ෂා කරන්න මේ පින්වත් වටිනා ශ්‍රී ලංකා දීපය රකින්න කරන මහා පින්කමක් හැටියට හැමදෙනාම සලකන්න ඔබට මෙලව ජීවිතයේ යහපතක් වේවා ඔබගේ මෙලව ජීවිතයේ වාසනාවන්ත වේවා ඔබට පරලෝක වශයෙන් අජරාමර උතුම් අමා මහ නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනා කරනවා අපේ රටට සම්බුද්ධ ශාසනයට යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් කෙලවර ඔබ හැම දිනාටම අජරාමර උතුම් අමා මහ නිවන් සප ලැබේවා කියමින් ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණානි සංසෙන් සෑම දිනාටම ජරාමර උතුම් නිවන් සැප ලැබේවා සාදු සාදු සාදු Thank you. ධර්මානුශාසනාව පවත්වූ ගෞරවනීය දේශකයන් වහන්සේ ගොඩකවල ශ්‍රී මහින්ද මහා පිරිවෙන් විහාරාධිපති සාමෝපාලි වංශික මහානිකායි මල්ලතු පාර්ශවී සබරගම පළාති අධිකරණ සංඝනායක රත්නපුර දිසා ශාසනාධක්ෂක බලමණ්ඩලී කරුලීකාධිකාරී සමස්ත ලංකා පරිවිනාධිපති කෘත්‍යාධිකාරී සංගමේ ගරු සභාපති ශාස්ත්‍රපති පඬිතුක පූජ්‍යපාද කොම්පිටියේ ශ්‍රී සුසීල ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වහන්සේටත් මෙවන් උසාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. Thank you. රාත්‍රී 9ට ඉදිරිපත් කරන අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තලයි මේ.